ආඝාත පටිවිණ්‍ය සූත්‍රයේ මුල් පාඨයයි මාතෘකා කළේ. මෙතනදී සිහිපත් කළ යුතු වෙනවා මේ දේශනාව කළේ පින්නතුනි තථාගත බුදුරජාණන් වහන්සේ නොවේ උන්වහන්සේගේ අග්‍ර ශ්‍රාවක මහා ප්‍රඥ සාරිපුත්‍ර මහරහතන් වහන්සේයි. බුද්ධ දේශනාව ඇතුළත් වෙන මේ ග්‍රන්ථවල පින්නතුනි ශ්‍රාවක භාෂිත ඇතුළත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනා අරුණහම සල්ප වශයෙන් ශ්‍රාවක භාෂිත කියලා එය මහා ශ්‍රාවකයන් වහන්සේලා දේශනා කළ සූත්‍රත් ඇතුළත් වෙලා තිබෙනවා. ඒ වගේම ධර්මයේ තුල දේව භාෂිත ඇතුළත් වෙලා තිබෙනවා. එවැගේම ඍෂි භාෂිත ඇතුළත් වෙලා තිබෙනවා. ඒ විදිහට මේ සූත්‍ර දේශනා අතරට ඇතුළත් වන දේශනාවන්ගෙන් ශ්‍රාවක භාෂිතයක් වන ඒ ශාරීපුත්‍ර මහරහතන් වහන්සේ වදාළ සූත්‍ර දේශනාවක පළමු කොටසයි මාතෘකා කළේ. ඉතින් මේ සූත්‍රය දේශනා කළේ භික්ෂූන් වහන්සේලා විශේෂයි. ඊළඟට අපි මෙතනදී සලකා ගත යුතු මෙම සූත්‍රයේ නම හැටියට සඳහන් වන්නේ ဒုတိ ය ආඝාත පටිවිණය සූත්‍රය. ဒုတိ ය ආඝාත පටිවිණය සූත්‍රය කියන දෙවැනි කියන එකයි ဒုတိ ය කියන්නේ. එහෙමනම් මේක පළමු සූත්‍රයකුත් තිබෙන්නට ඕන. මේක මුලින් සඳහන් වන්නේ පින්නතුනි පඨම ආඝාත පටිවිණය සූත්‍රය බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍රයක්. දෙවෙනිව සඳහන් වන ආඝාත පටිවිණය සූත්‍රය නිසා මේකට ဒုတိ ය ආඝාත පටිවිණය සූත්‍රය කියලා නම් කරලා තිබෙනවා. ඊළඟට අපි මේ ආඝාත කියන වචනේ පටිවිණය කියන වචන දෙකේ තේරුමක් තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා පළමු කොටම. ආඝාතය කියන වචනයේට අපේ අටුවාවල තේරුම් දීලා තියෙන්නේ ක්‍රෝධය කියලායි පෙන්වතුනි. දැන් මේ අත්තන්ට වචනයෙන් තේරෙනවා මේ ආඝාතය කියන්නේ එතකොට අපේ චිත්තසංතානයේ පහළ වෙන චිත්තසංතානයේ දවනතාවන ඊ타ත්ම දරුණු ක්ලේශයක් වන මේ ක්‍රෝධයයි ඒ ක්‍රෝධය තුනී කරගන්න සංසිඳවා ගන්න දුරු කරගන්න ආකාරය තමයි මෙම සූත්‍රයේන සරියුත් මහරහතන් වහන්සේ දේශනා කොට වදාළේ. ඉතින් අපිට මේක ඉතාම වැදගත් සූත්‍රයක් වෙනවා. අපි කාටත් ප්‍රයෝජනවත් ධර්මයක් වෙනවා. මොකද අප කාතුලත් බලපවත් කරන මේ ක්ලේශ ධර්මයක් සහන් සමනය කරගන්න සංසිඳව ගන්න ආකාරයයි මේන් දේශනා කරලා තිබෙන්නේ. මේ ආඝාත වස්තු කියලා බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍රයක් තියෙනවා කෙටියෙන් ඒ ආඝාත වස්තු සූත්‍රය කියන්නේ මේ අපට ක්‍රෝධය, කෝපය පහළ වීමේ හේතු දක්වන සූත්‍රයයි. එතනදී උන්වහන්සේ ආඝාත වස්තු හැටියට කාරණා 9ක් දේශනා කළා. ඒ 9 කෙටියෙන් මතක් කරනවා අනත්තං මේ අචරි යම් කෙනෙක් හිතනවා අසවලා මට අනත් අනර්ථයක් කළා කියලා මට අවඩක් අනර්ථයක් කළා කියලා හිතුවම අන්න එයා කෙරෙහි අපිට තරහක් කෝපයක් ක්‍රෝධයක් ඇති වෙනවා ඊළඟට අතීතයේ නෙවෙයි අනාගතය ගැන කල්පනා කරනවා මෙයා මට ඉදිරියටත් අනර්ථයක් අවඩක් කරාවි කියලා අන්න එතනදි කෝපය ක්‍රෝධය ඇති වෙනවා මට දැනුත් වර්තමානයේ මේ තනත්තා අනර්ථයක් අවඩක් පිරිහරයක් කළ කරනවා කියලා ඒ කුජලයා කෙරෙහි තරහක් ක්‍රෝධයක් ඇති වෙනවා. මේ විදිහට කාලය අනුව ආකාර තුනකින් සඳහන් වෙනවා. ඊළඟට සඳහන් වන්නේ පින්නතුනි තමාට නොයි Tamange ඊටාම හිතවත් කෙනෙක් ගත්තොත් තමාගේ හිත මිත්‍රයෙක් ගත්තොත් මෙහෙම කල්පනා කරනවා මෙයා මට නොයි මගේ හිතවතාට අනර්ථයක් කළා කියලා අන්න තරහක් ඇති කරගන්නවා ඒ කුජලයා කෙරෙහි. මගේ හිතවතාට ඉදිරියටත් මෙයා දිරිහැර කරනවා අනර්ථයක් අවඩක් කරනවා කියලා අනාගතයේ පිළිබඳව සැලකලා තරහක් ඇති කරගන්නවා. වර්තමානයේ පිළිබඳව ඒ ආකාරයෙන්ම තරහක් ඇති කරගන්නවා මෙයා මගේ හිතවතාට ඉතා යහළුවාට මිත්‍රයාට හිරිහැරයක් කරනවා කියලා. දැන් මේ තුන් ආකාරය එතකොට මෙතන ආකාර වශයෙන් 6කට බෙදලා තියෙනවා. ඊළඟට පින්නතුනේ මෙන්න මේ විදිහට සැලකනවා මෙයා මගේ හතුරාට මෙයා මගේ සතුරාට උපකාර කළා කියලා අන්නේ සතුරාට උපකාර කිරීම නිමිති කරගෙන ඒ පුජ්‍යලයා කෙරෙහි තරහක් ක්‍රෝධයක් ඇති කරගන්නවා. මගේ සතුරාට මෙයා ඉදිරියටත් උපකාර කරනවා කියලා අනාගතයේ ගැනත් එහෙම සැලකලා තරහක් ඇති කරගන්නවා. එවැගේම මගේ සතුරාට දනුත් මේ පුජ්‍යලයා උපකාර කරනවා කියලා එනිසා මට මේ තරහ කරුණු කරදර හිරිහැර වැඩි වෙනවා කියලා අනේ ඒ ආකාරයෙන්ුත් තරහ ඇති කරගන්නවා. දැන් මේ අපිට මේ බුදුරජාණන් වහන්සේ වදාළේ ආඝාත වස්තු 9යි. ඒ කියන්නේ ඔය තරහ කෝප ඇති වෙන්න හේතු වෙන කාරණා 9ක්. තව එකක් මේකට එකතු කරලා දක්වනවා ආඝාත වස්තුවක් හැටියට අත්‍රාණ කෝපය. එතකොට 10ක් වෙනවා. අත්‍රාණ කෝපය කියන්නේ මේ කෙනෙක් කරන දෙයක් නොවේ සමහර වෙලට Tamanටම යම්කිසි හේතුවක් උඩ ඇත්තරහ ඇතිවීමයි පින්නතුනේ සමහර විට යනකොට කකුල ගලක වැදුණා තුවාලුන රිදුනන්න පොඩි තරහක් වගේ එන්න පුළුවන් සමහර විට දැන් හිදුලක් ඇමදගෙන යනවා ඉතින් හොලඟක් ඇවිල්ලා අර කොළ ටික ආපසු ගහගෙන යනවා නැවතත් ඇමදගෙන යනකොට ආයිමත් එහෙම වුණාම හීන් තරහක් වගේ ඇති වෙන්න පුළුවන්. ඒකට කියන්නේ අස්ථාන කෝපය කියලා. මෙන්න මේ මොලෙන් දක්වූ කාරණා නමේ තමයි කෙනෙකු කෙරෙහි තරහ කෝපය ඇති කරගන්නට හේතු වන ප්‍රධාන කාරණා. එතකොට මේ පින්නතුන්ට වැටහෙනවා මේවා ඇති වෙන්න හේතු තියෙනවා කියලා. ඒවා දුරු කරගන්නේ ආකාරයයි දැන් මේ සූත්‍රයෙන් අපට දේශනා කරලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා මේ හැමදෙනා බොහොම ශ්‍රද්ධාවෙන් මේ ධර්මයට සමන් දෙන්න මේ ධර්මයේ හොඳට මතක තබා ගන්න මතක තබාගෙන ක්‍රියාත්මක කිරීමේ ජීවිතයට මේ ධර්මයේ ආදේශ කරගෙන ධර්මයේ හැසිරීමේ පරමාර්ථයනොයි අදිෂ්ඨානයනොයි ධර්ම දේශනාවට ධර්ම දේශනාවන්ට සවන් දී යුතු වන්නේ. පින්වත්නි දැන් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ සූත්‍රය දේශනා කළ ආකාරයෙන් පටන් ගන්නවා නම් මා මුලින් පාඨයේ මතක් කළා මුල් පාඨයේ తత్రకు ఆయస్మా సారిపుత్రో బిక్కు ఆమంతేసి ఆవసో బిక్కుతి ඒ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්‍රයන් වහන්සේ කියලා සඳහන් කරනවා. උන්වහන්සේ භික්ෂූන් වහන්සේට ආමන්ත්‍රණය කළා එවත් භික්ෂූනි කියලා. දැන් මෙයත් අහලා තියෙන බුදුරජාණන් වහන්සේ ධර්මදේශනාවකදී භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරන්නේ භික්ඛවෝ කියලා, මහණෙනි කියලා. දැන් මේ ශ්‍රාවකයන් වහන්සේලා ඒ සර්වඥන් වහන්සේ ආමන්ත්‍රණය කරන විදිහට භික්ෂූන්ට ආමන්ත්‍රණය කරන්නේ නැහැ. උන්වහන්සේලා ආමන්ත්‍රණය කරන්නේ එවත්නි ආවසෝ කියන වචනේ පාවිච්චි කළා. ඒක නිසා ආවසෝ භික්ඛවෝ කියලා ආමන්ත්‍රණය කළා රත් භික්ෂූන් වහන්සේ භික්ෂූන් වහන්සේ දැන් ඊළඟට උන්වහන්සේ මෙන්න මේ පාඩයෙන් ඒ සූත්‍ර දේශනාව ආරම්භ කරනවා ඒ භික්ෂූන් වහන්සේලා සාරිපුත්‍ර මහ රහතන් වහන්සේට පිළිවදන් දුන්න පිළිතුරු දුන්නා ඒ පිළිතුරු දුන්නයින් පස්සේදී උන්වහන්සේ ආයස්මා සාරිපුත්‍රෝ ඒතදවෝචේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ආයස්මත් සාරිපුත්‍රයන් වහන්සේ මේ ප්‍රකාශය කළා කියන එකයි ඒ වචනවල තේරුම. උන්වහන්සේ වදාරනවා පංචමේ ආවසෝ ආඝාත පටිවිනය යත් බික්ඛුනෝ uppannෝ ආඝාතෝ සබ්බසෝ පටිවිනේ තබ්බෝ එවත් භික්ෂූනි මේ ආඝාත පටිවිණේ කාරණා පහක් තිබෙනවා. යම් භික්ෂුවකට තවත් භික්ෂුන් වහන්සේ නමක් කෙරෙහි වෙනත් කෙනෙකු කෙරෙහි ආඝාතයක් තරහ ක්‍රෝධයක් ඇති වුණා නම් ඒ සම්පූර්ණයෙන්ම මේ පස් ආකාරයෙන් දුරු කරගත යුතුයි කියලා උන්වහන්සේ මුලින් මතක් කළා. එතකොට මේ යම්කිසි භික්ෂුවකට තවත් කෙනෙකු කෙරෙහි ආඝාතයක් තරහක් ක්‍රෝධයක් ඇති වුණා නම් මේ පස් ආකාරයකින් ඒක ඒ තරහන් දුරු කරගත යුතුයි කියන එකයි මේ සඳහන් වන්නේ. උන්වහන්සේ පළමු කොටම මේ මේ පිරිස කොටස් පහකට බෙදා දක්වනවා. කොටස් පහකට බෙදා දක්වනවා. භික්ෂූන් පිළිබඳවයි දේශනා කළේ ඒක අපි කාටත් පොදුයි. උන්වහන්සේ වදාරනවා මේ විදිහේ පුජ්‍යලේ මෙන්න මේ ආකාරයේ පුජ්‍යලෙන් පස් දෙනෙක් ඉන්නවා කියලා. ඒ පස් දෙනා පිළිබඳව උන්වහන්සේ වෙන වෙනම දේශනා කරනවා <clears throat> පතමේ පංච ඒ පස් දෙනා කවරේද? ඉදාවසෝ ඒකච්චෝ පුද්ගලෝ අපරිසුද්ධ කාය සමාචාරෝ හෝති පරිසුද්ධ වචී සමාචාරෝ ඒව රූපේති ආවසෝ පුද්ගලේ ආඝාතෝ පටිවිනේතබ්බෝ මේ පාඨයෙන් උන්වහන්සේ වදාළේ එවත්නි මේ ශාසනයෙහි මෙන්න මේ විදිහේ පුජ්‍යලයක් ඉන්නවා කොහොමද අපරිසුද්ධ කාය සමාචාරෝ කියන්නේ කයින් කරන ක්‍රියාවන් පිරිසිදු නැහැ. කයින් කරන කටයුතු පිරිසිදු නැහැ. කාය සමාචාරය කියන්නේ ඒකයි කයින් කරන වැරදි කරනවා. නමුත් වචනයෙන් කරන වැරදි කරන්නේ නැහැ. වචනයෙන් ඒ පුජ්‍යලයා පිරිසිදුයි. දැන් කයින් කායික ක්‍රියා අපිරිසිදු වුණාට වාචසික ක්‍රියා වචනයෙන් කරන ක්‍රියා පිරිසිදුයි. මෙන්න මෙබඳු කුජලයා කෙරෙහි ඒ ආඝාතය දුරු කරගත යුතුයි කියලා උන්වහන්සේ වදාළා. මේ පළමුවෙනි කුජලයා. දවස් පළවෙනි කුජලයා ගැන කතා කරනවා නම් මතක් කරනවා නම් කායික ක්‍රියා අපිරිසිදුයි වාචික ක්‍රියා පිරිසිදුයි. එතකොට මෙබඳු කුජලයා කෙරෙහි ආඝාතය දුරු කරගත යුතුයි කියලා පළමු කෙනා හැටියට උන්වහන්සේ වදාළා. දෙවෙනි එක්කෙනා පුද්ගලයා පිළිබඳව වදාරනවා ඉදපන ආවසෝ ඒකච්චෝ පුද්ගලෝ අපරිසුද්ධ වචී සමාචාරෝ හෝති පරිසුද්ධ කාය සමාචාරෝ දෙවෙනි පුද්ගලයාගේ වාක් සමාචාරය අපිරිසිදුයි වචනයෙන් වැරදි කරනවා ඒ කියන්නේ බොරු කීම් ආදී වැරදි වචනයෙන් කරන වැරදි මේ පින්නතුන් දන්නවනේ බොරු කීම කේලාම් කීම් පරිස වචන කතා කිරීම සම්පත්පලාප මෙන්න මේ වගේ වචනය අපිරිසිදුයි හැබැයි කායික ක්‍රියා පිරිසිදුයි. ඒ පුජ්‍යලයාගේ කායික ක්‍රියා පිරිසිදුයි. මෙන්න මේ පුජ්‍යලයා කෙරෙහිත් උන්වහන්සේ වදාලා ආඝාතය දුරු කරගත යුතුයි කියලා. ඊළඟට තුන්වෙනි පුජ්‍යලයා ගැන උන්වහන්සේ වදාරනවා ඉදපන ආවසෝ ඒකත්වෝ පුද්ගලෝ අපරිසුද්ධ කාය සමාචාරෝ හෝති අපරිසුද්ධ වචී සමාචාරෝ ලබතිච කාලේන කාලං චේතසෝ විවරං චේතසෝ පසාදං ඒව රූපේපි ආවසෝ පුද්ගලේ ආඝාතෝ පටිවිනේ තබ්බෝ තුන්වෙනි පුද්ගලයා ගැන තුන්වහන්සේ මෙහිම දේශනා කරනවා රත්නි මෙන්න මේ වගේ පුද්ගලයෙක් ඉන්නවා කාය සමාචාරයත් අපිරිසිදුයි කයින් කරන ක්‍රියා වැරදි ක්‍රියා කරනවා ඒ වගේම වචනේනුත් අපිරිසිදුයි වැරදි ක්‍රියා කරනවා වැරදි දේවල් කතා කරනවා වචනයෙන් කරන වැරදි කරනවා. ඒ වුණත් මේ කුජලයා තුළ කලින් කල හිතේ යම්කිසි සමත විදර්ශනා වැඩීම් වශයෙන් කුඩා ඉඩක් තිබෙනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් පැහැදීමක් හිතේ ඇති කරගෙන තියෙනවා. වරින් වර කලින් කල එහෙම දේ තියෙනවා. එබඳු පුජ්‍යලයා කෙරෙහි අර ආඝාතයේ දුරු කරගත යුතුයි කියලා උන්වහන්සේ තුන්වෙනි පුජ්‍යලයාත් හඳුන්වා දුන්නා. ඊළඟට හතරවෙනි කුජලයා ගැන උන්වහන්සේ වදාරනවා ඉදපන ආවසෝ ඒකච්චෝ කුග්ගලෝ අපරිසුද්ධ කාය සමාචාරෝ හෝති අපරිසුද්ධ වචී සමාචාරෝ නචලමති කාලේන කාලං චේතසෝ විවරං චේතසෝ පසාදං ඒ සිවන කුජලයාගේ කය වචන කියන මේ දොරටු දෙකක් ඒ වගේම හිතක් කියන මේ දොරටු තුනම පිරිසිදු නැහැ සිවන පුජ්‍යලයා කයනොත් වැරදි වැඩ කරනවා කාය සමාචාරය අපිරිසිදුයි. ඒ වගේම වචනේනොත් වැරදි කතා කරනවා වචී සමාචාරයත් අපිරිසිදුයි. ඒ වගේම අර කලින් පුජ්‍යලයා වගේවත් වරින් වර සමත විදර්ශනා වශයෙන් හිතේ ඉඩක් දෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රසාදයෙන් සද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් හිතේ පැහැදීමකුත් නැහැ. මේ කියන කයත් අපිරිසිදුයි වචනයත් අපිරිසිදුයි ඒ වගේම මනසත් අපිරිසිදුයි උනාශි වදාරන මෙන්න මේ පුජ්‍යලයා කෙරෙහි ඒ රූපේ පියාසු පුද්ගලයේ මෙබඳු පුජ්‍යලයා කෙරෙහි එවත්නි ආඝාතෝ පටිවිනේ සබ්බෝ ඔය තරහ ක්‍රෝධයක් තියෙනවනම් ඒක දුරු කරගත යුතුයි කියලා වදාළා ඊළඟ පස්වෙනි පුජ්‍යලයා පිළිබඳ උන්වහන්සේ වදාළා ඉදපන ආවසෝ ඒකච්චෝ පුද්ගලෝ පරිසුද්ධ කාය සමාචාරෝ හෝති පරිසුද්ධ වචී සමාචාරෝ ලබතිච කාලයේන කාලං චේතසෝ පසාදං චේතසෝ විවරං ලබතිච කාලයේන කාලං චේතසෝ විවරං චේතසෝ පසාදං ඔය පස්වෙනි කුජලයාගේ කාය සමාචාරයත් පින්නතුනි පිරිසිදුයි. කයොත් වැරදි කරන්නේ නැහැ. වචී සමාචාරයත් පිරිසිදුයි වචනයෙන් වැරදි කරන්නේ නැහැ. ඒ වගේම වරින් වර හෝ සමථ විදර්ශනා වශයෙන් Tamanගේ හිතේ ඉඩක් ලබා ගන්නව, ඒ කටයුතු වල යෙදෙනව, ඒ වගේම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කිරීම ආදීන් හිතේ පැහැදීමක් ඇති කරගන්නව. මේ විදියට තුන්දරම පිරිසිදුයි. ඒ පුජ්‍යලයාගේ තුන්දරම යහපත් පිරිසිදුයි. උන්වහන්සේ වදාළ ඒව රූපේපි ආසෝ පුද්ගලේ ආඝාතෝ පටිවිනේ තබ්බෝ. එවැත්නි මෙන්න මේ පුජ්‍යලයා කෙරෙහි ආඝාතයක් රෝධයක් තිබෙනවා නම් ඒක දුරු කරගත යුතුයි කියලා පුජ්‍යලයන් පස් දිනෙකට වර්ග කරලා පෙන්වනවා. මේ සමාජ ජීවත් වෙන පුජ්‍යලයන් අපට මේ ආකාරයෙන් කොටස් කරලා දක්වන්න මේ සූත්‍රයට අනුව පුළුවන්කම තිබෙනවා. දැන් මේ පින්නතුන්ට මේ පුජ්‍යලයන් පස් දෙනා පිළිබඳව මතකයි. ඊළඟට මේ සරියුත් ස්වාමීන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට මේ එක එක පුජ්‍යලයා කෙරෙහි ඇතිවෙච්ච ඒ ක්‍රෝධය ආඝාතය දුරු කරගත යුත්තේ කෙසේද කියලා උපමා පහක් ගෙනල්ලා අපට බොහෝම ලස්සන උපමා වලින් මේක පැහැදිලි කරලා දෙනවා. දුරු කරගත යුතු ආකාරය උන්වහන්සේ මෙතෙක් වදාලේ නැහැ. මේ කුජලයෙන් පස් දෙනෙකුට බෙදලා මේ කුජලයෙන් පස් දෙනා කෙරෙහිම ආඝාතයේ ක්‍රෝධය දුරු කරගත යුතුයි කියලා පමණයි මෙතෙක් වදාළේ. දුරු කරගත යුතු ආකාරය ඊළඟට උන්වහන්සේ දේශනා කරවදාරනවා මෙන්න මේ විදිහට තත්‍රාවසෝ ව්‍යායං කුග්ගලෝ අපරිසුද්ධ කාය සමාචාරෝ පරිසුද්ධ වචී සමාචාරෝ සතං තස්මින් කුග්ගලේ ආඝාතෝ පටිවිනේතබ්බෝ එවත්නි අර අපිරිසුදු කාය සමාචාර ඇති ඒ වගේම පිරිසුදු වාක් සමාචාර ඇති. පුජ්‍යලයා කෙරෙහි ආඝාතය දුරු කරගන්නේ කොහොමද කියලා උන්වහන්සේම ප්‍රශ්න කරලා තෝරලා දෙනවා. එතකොට මේ පුජ්‍යලයා නැවත අපි මතක් කරගන්න පළමු පුජ්‍යලයා කයින් වැරදි වැඩ කරනවා. කයින් කරන වැරදි හැටියට සතුන් මරීම, සොරකම් කිරීම, කාමයන් වරදවා හැසිරීම ප්‍රධානයි. මේ කයින් වැරදි කරනවා වචනයෙන් වැරදි කරන්නේ නැහැ. එතකොට වචනයෙන් බොරු කීම ආදී වැරදි ක්‍රියා නැත්තම් වැරදි වචන වාක්‍ය වහාරයෙන් තොර වෙලා සංවරයක් තියෙන වචනේ. මේ කුජලයා කෙරෙහි තරහක් ඇති වෙනවා නම් ක්‍රෝධයක් ඇති වෙනවා නම් ආඝාතයක් ඇති වෙනවා නම් ඒක දුරු කරගන්න ආකාරය මේ විදිහ උපමාවකින් උන්වහන්සේ දක්වනවා. එවත්නි පංසු කූලික භික්ෂුව පංසකූලික භික්ෂුවක් ගැන සඳහන් වෙනවා මේ පංසකූලික භික්ෂුව කියනකොට අපේ පින්නතුන්ට සමහර විට ඒකේ තේරුම නොතේරෙන්න පුළුවන් ඒ නිසා අපි ඒක කෙටියෙන් පැහැදිලි කළ යුතුයි පංසකූලික භික්ෂුව කියන්නේ භික්ෂූන්ට නියමව තියෙන දුතාංග කියන පින්නතුනේ අංග 13ක් තියෙනවා තේරස දුතාංග කියලා ඒ දුත ගුණ කියලා කියන දුතාංග කියලා කියන මේ කෙලෙස් කම්පා කරන කෙලෙස් මඩින්නට පහසු වන අංග. මේවා ශික්ෂාපද නෙවෙයි. සිල්වත් භික්ෂුව ශික්ෂාපද වලට අතිරේකව මේ විදිහේ දුතාංග දරණ භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒ පංසුකූලික කියන්නේ එක අංගයක්. ඒ අංගයේ සමාදන් වෙනවා ගහපති චීවරම් පටිච්චිපාමි පංසුකූලිකංගම සමාදියා. ඔන්නෝම අංගයක් හැටියට ගුණයක් හැටියට සමාදන් වෙනවා. ඒ සමාදන් වෙන භික්ෂුවට ගෘහපතියන් පූජා කරන සිවුරු පිළිගන්න බෑ. ඒව අරගෙන පොරවන්නේ නැහැ. මේ පංසකූලික භික්ෂූන් වහන්සේ සිවුරු හදාගන්නේ මෙහෙමයි. සොහන් වල සමහර විට මිනියෝතා හෝ ගෙනත් දාපු රෙදි කෑලි. ඒව සොයා ගන්නවා. එහෙම නැත්නම් ඉතින් ඔය කසල ගොඩවල් කුණු ගොඩවල් වල තනින් තන විසි කරපු වේයන් මීයන් කාපු වහක දාපු රෙදි කෑලි. මේවා සොයාගෙන මේවයි ගන්න පුළුවන් හරි අරගෙන ඒවයින් සිවුරු මහලා සෝදලා පඬු පොවලා උන්වහන්සේලා පාවිච්චි කරනවා සිවුරු පොරනවා. ඒක තමයි පංසුකූලිකංගය කියලා කියන්නේ. උන්වහන්සේ වදාරනවා මෙන්න මේ වගේ පංසුකූලික භික්ෂුවකට වීතියක යද්දී අතුරු වීතියකදී අර වගේ කඩමාළු රෙදි කෑල්ලක් දකින්න ලැබෙනවා. ඒ ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ රෙදි කෑල්ල වම් පයින් පාග ගන්නවා. වම් පායෙන් රෙදි කෑල්ල කොනක් පාගෙන දකුණු පායෙන් අර රෙදි කෑල්ල දිග අරිනවා දකුණු පාදයෙන්. දිග අර බලලා අර රෙදි කෑල්ල ගන්න බැරි හරිය ඉරා දානවා. ඒ ඉරා දාලක ඊළඟට ගන්න පුළුවන් රෙදි කෑල්ල අරගෙන වඩිනවා. එහෙම වැඩලා උන්වහන්සේ ඉතින් අටුවාය පැහැදිලි කරනවා ඒකෙන් සිවුරු මහල අර විදියට පඳුකෝල පරිභෝග කරමින් උන්වහන්සේ සැපසේ පහසු විහරණයෙන් වාසය කරනවා. මෙන්න මේ විදිහට මේ සරියු ස්වාමීන් වහන්සේ වදාරන අර පංසුකූලේ භික්ෂුව පංසුකූලික භික්ෂුව අර රෙදි කෑල්ල වම් පයින් පාගලා දකුණු පයින් ඒක දිගෑරන නරක හරිය ගන්න බැරි හරිය අයින් කරලා ඉවත් කළා. මේ විදිහටම පින්නතුනේ උන්වහන්සේ වදාරන අන්න අර පුජ්‍යලයා කෙරෙහි ඒ වගේ පිළිපැදිය යුතුයි. හරියට අර කාය සමාචාරයේ අපිරිසිදු වචී සමාචාරයේ පිරිසිදු කුජලය හරියට අර කුණු තැවරිච්ච අහක දාපු රෙදි කෑල්ල වගේ. ඒ කුජලයාගේ අපිරිසිදු කාය සමාචාරය රෙදි කෑල්ල නරක හරිය වගේ. ඒ ටික ඉවත දැම්මා. ඒ ටික ඉවත දාලා හොඳ කෑල්ල අරන් ගියා. දැන් අර කුජලයාගේ වචී සමාචාරය හොඳයිනේ. ඒක නිසා මෙන්න මේ විදිහට උන්වහන්සේ වදාරනවා ඇවැත්නි අර පුජ්‍යලයාගේ අර අපිරිසුදු කාය සමාචාරය මෙනෙහි කරන්න එපා. ඒක මෙනෙහි නොකළ යුතුයි. ඒක සිහි නොකළ යුතුයි. ආන් ඒ අපිරිසුදු කාය සමාචාරය නසාස්තස්මින් සමේ මානසිකාතබ්බං ඒක මෙනෙහි කරන්නේ නැහැ. ඒ පුජ්‍යලයාගේ හොඳ ටික පිරිසුදු වචී සමාචාරය මෙනෙහි කරනවා. මෙනෙහි කරලා අන්න ඒ අනුව ඒ පුජ්‍යලයා කෙරෙහි තියෙන තරහ, ක්‍රෝධය දුරු කරගත යුතුයි කියලා උපමාවකින් දේශනා කරනවා. ඊළඟ දෙවෙනි කුජලයාගේ වචී සමාචාරය අපිරිසුදුයි කාය සමාචාරය හොඳයි. ඒ කුජලයා කෙරෙහි තර ආඝාතය දුරු කරගත යුතුයි කිව්වා. ඒ ආඝාතය දුරු කිරීම ගැනත් උන්වහන්සේ උපමාවකින් අපට කරුණු පැහැදිලි කරනවා. උපමාවකින් පෙන්නනවා. එවත්නි පොකුණක් තියෙනවා ඒ පොකුණ සෙවල් වලින් වැහිලා. පොකුණේ ජලය තියෙනවා සෙවල් වලින් ජලජ පැලෑටි වලින් වතුර ටික වැහිලා පේන්නේ නැහැ. ප්‍රීස්මේට පත්වෙච්ච දියර ගමනක යෙදෙන පිපාසිත මිනිස්සෙක් වෙනවා ගම්මාපිතත්වෝ ගමපරේතෝ කිලන්තෝ තහිතෝ පිපාසිතෝ කියලා උගන්වනවා එයා බොහොම පීඩාවට පත් වෙලා ග්‍රේස්මෙන් ක්ලාන්තයට පත් වෙලා ඒ වගේම පිපාසයෙන් යුක්ත පුජ්‍යලයක් ආවා එයා දැක්කාර පොකුණ ඒ පොකුණට බැහැලා යා මොකද කරන්නේ දෑතින් අර පොකුණේ වැහිලා තියෙන වතුර ටික වැහිලා තියෙන සෙවල් ටික ඈත් මෑත් කරලා දෝතින් වතුර ටිකක් දීලා පවස නිවාගෙන ඒ පුජ්‍යලයා යන්න යනවා මුලාශ්‍රදාන්න ඒ වගේම දෙවැනි කුජලයා කෙරෙහින් අර කාය සමාචාරය අපිරිසිදු වචී සම කාය සමාචාරයේ පිරිසිදු වචී සමාචාරයේ අපිරිසිදු කුජලයාගේ අපිරිසිදු කොටස වගේ ඒ කුජලයා වගේ අර පොකුණ පොකුණේ තියෙනවා වතුර ටික ජලයේ වැහිලා සෙවල් වල. ඒ සෙවල් ටික වගේ අර අපිරිසිදු කුජලයාගේ වචී සමාචාරය. ඉතින් ඒ ටික දෑතින් ඉවත් කළ වතුර ටික බොන්න වගේ අර කුජලයා අර තමන්ගේ පිපාසය නිවාගෙන සංසිඳුව ගන්න වගේම අර කුජලයාගේ අර අපිරිසුදු වචී සමාචාරය අමතක කරලා මෙනෙහි නොකර පිරිසුදු කාය සමාචාරය ගැන මෙනෙහි කළා පැන් ටික බීලා නිමෙන්න සුවයටපත් වෙන්න වගේ ඒ ආඝාතය දුරු කරගත යුතුයි කියලා වදාළා. ඊළඟට තුන්වෙනි කුජලයා කෙරෙහි ආඝාතය දුරු කරන හැටි උන්වහන්සේ වදාළා. "සියතාපි ආසෝ පරිත්තං ගෝපදකේ උදකාණං" ඒ කියන්නේ අර වගේ මිනිස්සෙක් වෙන බොහොම පිපාසයෙන් පීඩිත වෙලා වතුර සොයාගෙන එනවා ඈත ඉඳලා එන්නේ. ඒ මිනිස්යාට දකින්න ලැබෙන කොකුණක් නෙවෙයි පින්නතුනේ. හරකෙක් ගවයෙක් අඩිය තියාපු තැනක බුරුල්පසක අඩිය තිබ්බාම එරිල යනවා. අන්නේ එරිච්ච ගව කුරේ වතුර ටිකක් තියෙනවා පින්නතුනේ. ගව කුරේ වතුර සල්පයක් තියෙනවා. වෙන වතුර නෑ. මේ මිනිස්යා මොකද කරන්නේ? එතෙන්ට ඇවිල්ලා අර පිපාස සංසිඳව ගන්නට මෙයා කල්පනා කරනවා මේක අතින් ගත්තොත් වාජනයකින් ගත්තොත් මේ කැලැත්තම බොණ්ඩ බැරි වෙනවා. ඒක නිසා එයා එතන ධන ගහනවා. ධන ගහගෙන වැලමිටි දෙකක් නවාගෙන එයා එතන ධන ගහලා හතෙක් ගවයෙක් වතුර බොන්න වගේම කට තියලා අර පොඩි වතුර ටික ඇදලා දීගෙන එයා පිපාස සංසිඳවගෙන යනවා. මේ උපමාව දේශනා කළ උන්වහන්සේ වදාළ අන්න ඒ වගේම අර අපිරිසිදු කාය සමාචාරයයි වචී සමාචාරයයි දෙකම අපිරිසිදුයි නමුත් එයාගේ තියෙනවා අර හිතේ වරින් වර සමත විදර්ශනා පහල කරගන්නවා ශ්‍රද්ධාවෙන් බණහල පැහැදීම තබාගෙනද මෙන්න මේ පුංචි හොඳක් තියෙනවා එයාගේ මානසික වශයෙන් එයාගේ මනස හොඳයි සුළු වෙනවා අර හරියටම ගව පියවරක තියෙන වතුර පොඩ්ඩ වගේ ඒක බීලා ඒ මනුස්සයා බොහොම කරදරයෙන් නැමිලා අරක බීලා පවස නිවා ගන්න වගේම අර පුජ්‍යලගේ අපිරිසිදු කාය සමාචාර වචී සමාචාර සම්පූර්ණයෙන් අමතක කළ මෙනෙහි නොකර අර හොඳ ටික පමණක් මෙනෙහි කළා ඒ ඒ පුජ්‍යලයා කරේ ආඝාතයේ තරහ දුරු කරගත යුතුයි කියලා වදාළා. ඊළඟට පින්නතුනේ හතරවෙනි පුජ්‍යලයා ගැන දේශනා කළා. හතරවෙනි පුජ්‍යලයා කොයි විදිහද කියනවා නම් හරියට ගිලණෙක් වගේ. යම්කිසි පුජ්‍යලයෙක් එයා ඊටාම දැඩි ගිලන් තත්ත්වයටපත් වෙනවා. සේතාපියාවසෝ පුරිසෝ බාල ගිලානෝ අද්ධාන මග්ග පටිපන්නෝ. එයා මේ දීර්ඝ මාර්ගයකට ඇවිල්ලා දුර ගමනක් යන්න ඇවිල්ලා මෙයා බොහොම ගිලන් වෙලා යන්නට බෑ දැන් ඉතින් මෙයාට ඇවිද ගන්නත් බෑ ඒ වගේම මෙයාට මේ උපස්ත මෙයාට ගමටත් බොහොම දුරයි දෙපැත්තෙන්ම ගමට ඈතයි ගමත් ළඟ නෑ දැන් මෙයා අතරමං වෙලා ඉන්නේ අතරමැද එතකොට මෙයාට හරි ඒ කියන්නේ අවශ්‍ය වෙන භෝජන ලැබෙන්නේ නැහැ පත්‍ය භෝජ ආහාර ලැබෙන්නේ පත්‍ය බෙහෙත් ලැබෙන්නේ උපස්ථායකෙක් නැහැ ගමට එක්කිරගෙන යන කෙනෙකුත් නැහැ ඉතින් ඔන්න ඒ වගේ අසරණ වෙච්ච පුජ්‍යලයක් මේ විදියට ඉන්නකොට යම්කිසි තවත් ඒ දීර්ඝ මාර්ගයේ ගමන් කරගෙන යන මිනිස්සෙක් මේක දකිනවා. දැකලා මේ මිනිස්සයා කරේ අනුකම්පා උපදවන අනේ මේ මිනිස්සයාට මේ නැත්තම් මේ පුජ්‍යලයාට පත්‍ය වූ ආහාර ලැබෙනවා නම් ඒ වගේම බෙහෙත් ලැබෙනවා නම් ඒ වගේම උපස්ථායකෙක් සුදුසු කෙනෙක් ලැබෙනවා නම් ගමට කෙන යන කෙනෙක් ලැබෙනවා නම් බොහොම හොඳයි කියලා මේ පුජ්‍යලයා කෙරෙහි කරුණක අනුකම්පාව උන්වහන්සේ වදාළ කරුණාව උපදවා ගත යුතුයි අනුකම්පාව දයාව උපදවා ගත යුතුයි කියලා. අන්න ඒ වගේම අර කයත් වචනයත් හිතත් කියන තුන්දරම අපිරිසුදු පුජ්‍යලයාගේ ගන්න දෙයක් නැහැ. ඒ පුජ්‍යලයා කරේ අනුත් උන්වහන්සේ වදාළ කරුණාව පහළ කරගත යුතුයි. ඒ වගේම දයාව ඇති කරගත යුතුයි. මේ පුජ්‍යලයා කරේ අනුකම්පාව උපදවා ගත යුතුයි කියලා එහෙම උපදවාගෙන මේ පුජ්‍යලයාගේ අර ඒ පුජ්‍යලය කෙරෙහි තියෙන තරහක් දුරු කරගත යුතුයි කියලා වදාළා. අවසාන වශයෙන් උන්වහන්සේ දැන් මෙතන මේ ගිලන් පුජ්‍යලය ගැන සඳහන් වෙනවා මේ දීර්ඝ මාර්ගය කියන සංසාර ගමනයි පින්නතුනේ. මේ කුජලයාට පත්‍ය භෝජන නැහැ කියන්නේ සාමාන්‍ය ඵල නැහැ මහානකමේ ඵල ලබා ගත්තේ නැහැ. ඒ වගේම ඖෂධ නැහැ කියලා කියන්නේ සමථ විදර්ශනා භාවනා ලැබිලා නැහැ. ඒ වගේම සුදුසු උපස්ථායකෙක් නැහැ කියන්නේ කියාදෙන කෙනෙක් අනුශාසනා කරන කෙනෙක් නැහැ. ගමට කික්කියන කෙනෙක් නැහැ කියන්නේ පින්වන තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේ නමක් ලැබිලා නැහැ. මේ වගේ පුජ්‍යලයා කෙරෙහිත් අනුකම්පා කළ යුතුයි කියලා. එවැනි ඒ කය වචන හිත කියන තුන්දොරම නරක් වුණු කෙනා වුණත් ඒ පුජ්‍යලයා අහත දැමී නහත නොදැමී යුතුයි අනුකම්පා කළා ආඝාතය දුරු කරගත යුතුයි. ඊළඟට සුණාංශ වදාරනවා පින්නතුනි පස්වෙනි පුජ්‍යලයා මේ සමාතින්ම හොඳයි. පස්වෙනි පුජ්‍යයේ කාය සමාචාරයත් හොඳයි, වචී සමාචාරයත් හොඳයි. ඒ වගේම සමථ විදර්ශනා භාවනා වැඩිමසෙන් ශ්‍රද්ධාවෙන් හිතේ ප්‍රසාදය ඇති කරගන්න හොඳ පුජ්‍යලයක්. ඒ පුජ්‍යලයාගෙනත් උන්වහන්සේ උපමාවක් දේශනා කරනවා සියයතාපි ආවසෝ පුත්‍රණි අච්ඡෝදිකා සාතෝදිකා සීතෝදිකා සේතුකා සුපිත්තරාමණී. එවත්නි යම්කිසි මිනිසෙක් වෙනවා අර විදියටම පිපාසයෙන් පීඩිත වෙච්ච දීර්ඝ මාර්ගයක ඇවිල්ලා කලන්ත වෙච්ච මනුස්සාන්තයටපත් වෙච්ච මිනිසෙකුට දකින්න ලැබෙනවා හොඳ කොකුණක් ඒ පොකුණ හරිය පිරිසිදු වතුර තියෙනවා, ඒ වගේම මිහිරි වතුර තියෙනවා, සිහිල් ජලය තියෙනවා, ඒ වගේම සුදු පාට පෙන නගින හුලඟෙන් රැලි ගහලා, ඒ වගේම හොඳ බහින්න ප්‍රතිඵල තියෙනවා. හොඳ රමණීය පොකුණක් වටේට හොඳට ගස් වලින් සේවන දීලා අන්න අර පුජ්‍යලා ඒ පොකුණට බැහැලා වතුර නාලා ඒ තමන්ගේ පවස නිවාගෙන පෑන් දීලා පානය කරලා අර ශ්‍රේවණයේ මිඳලා බොහෝම සතුටෙන් යනවා. මෙන්න මේ උපමාවෙන් දේශනා කරන යහපත් කුජලයා කරෙහි තරහක් ඇතිව දුරු කරගන්නට. ආඝාතය දුරු කරන්න. ඉතින් පින්නතුනි මේ අපට අපිට මේ නොයෙක් දෙනා කෙරෙහි නොයෙක් හේතු උඩ තරහ මරහ ඇති වෙනවා. මේ තරහ දුරු කරගත යුතුයි. මා මුලින් හේතු මතක් කළා ආඝාත වස්තු හැටියට නොයෙක් හේතු මත නොයෙක් දෙනා කෙරෙහි තරහ ඇති කරගන්නවා, වෛර ඇති කරගන්නවා, පරිගැනීමට යනවා. මේක ඉතාම භයානකයි. මේ ක්ලේශය හරිම භයානකයි පින්නතුනි. මේක පටිඝ කියන්නේ මේ බොහොම දරුණු ක්ලේශයක්. එතකොට මෙයත් පහළ තියෙනවා දස සංයෝජන ධර්මයන් අතර සංයෝජන ධර්මයක් අනාගාමි වීමෙනුයි සම්පූර්ණයෙන් නැති වෙන්නේ. ඒ වගේම චෛතසික ධර්මයන් අතර චෛතසිකයක්. ඒ වගේම පංච නීවරණ අතර ව්‍යාපාද නීවරණේ මේ වගේ අපට බොහෝම හිරිහැර කරන අහිත පිණිස පවතින අපේ හිතේ වරින් වර පහළ වෙලා බොහෝ අකුසල් ඇති කරන ක්ලේශ ධර්මයන්. මේක දුරු කරගත යුතුයි පින්වත්තුනි. මේක දුරු කරගන්න ආකාරය උන්වහන්සේ මේ කුජලයෙන් පස් කොටසකට බෙදලා පෙන්වලා දුන්නා. මේක තේරුම් අරගෙන අපි අනුගමනය කළ යුතුයි. මේ අවස්ථාවේ සැලකිය යුතුයි මේ අපි කාටවත් යම් යම් වැරදි තියෙනවා. කාලංගල පින්නතුනේ වැරදි නැති කියලා. කස්සච්චයාන විජ්ජන්ති කස්සනත්ති අපාගතං කෝවා කෝණ සම්මෝහ මාපාදී කෝවා ධීරෝ සදාසත. කාලංගද වැරදි නැත්තේ. ඒ වගේම ඉවත් කළ යුතු දේවල් නැත්තේ කාලංගද. අපි කාලගත් තියනවා පින්වතුනි හැමදාම සිහියෙන් ඉන්නේ කවුද? එකම උත්තරයන් වහන්සේ ඒ තමයි තස්සත්‍යාන විඥාන්ති ලෝතුරා බුදුරජාණන් වහන්සේට වැරදි නෑ. දස්සනත්‍ය අපාගතන් උන්වහන්සේගේ ඉවත් කරන්න වැරදි නෑ කිසිම දෙයක්. ඒ අරෙන්නට අපේ ප්‍රත්‍යඥ චිත්තසංතානවල කාගෙත් මේ තරහ තියනවා පින්වතුනි ඇති වෙනවා. මේව නොඑක ආකාරයෙන් Taman ඇති කරගෙන දැඩිව අල්ලගෙන ඉන්නවා. මේක හරීම නරකයි. මේ තරහ අපි කවුරුත්ම දුරු කරගත යුතුයි. මොනතරම් සනසිල්ලක් ඇති වෙනවද තරහ දුරු කරගත්තා. මේ උපමාවලින් පෙන්වලා පින්නතුනේ අර ධර්මයෙන් පිපාසිත වෙන පුජ්‍යලයා අනිත් කෙනා කෙරෙහි වෛරයක් තිබුණා. ඒ වෛරය සංසිඳවගත්තේ කොහොමද අර කුජලයාගේ හොඳ ටික මතක් කරගෙන අර නරක ටික අමතක කළා හැමතැනම කළේ ඒකයි නරක ටික අමතක කළා හොඳ ටික අරගෙන තමන් පිපාසය නිවාගත්ත කියන්නේ හිතේ තිබිච්ච වෛරය සංසිඳුවාගත්තා එයා හිත නිවාගත්තා කියලා සඳහන් වෙනවා වේරේමි චිත්තුප්පාදං නිබ්බාපෙත්තා පාසු විහාර කාලෝ ඒ වෛරී කුජලයා තමයි අර මතක් කළේ අර හෙදි කෑල්ල වුණත් එහෙමයි ඒ වගේම පළමුවෙන් සඳහන් කළ පොකුණ ඒ වගේම අර ගෝපුරේ තිබිච්ච වතුර ටික, ඒ වගේම අර ගිලන් කුජ්ජලයා මේ ඔක්කොම වෛර කුජ්ජලයෝ. ඊළඟට අර සුන්දරම හොඳ එක්කනා කෙරෙහි තරහ ඇති වෙනවා. මේ කුජ්ජලයෙන් පස් දෙනා කෙරෙහිම ඇති වෙන වෛරය නිවාගෙන හිත සංපත් කරගන්න, නිවා ගන්නටයි උන්වහන්සේ මේ දේශනාව කළේ. හරියටම කියනවා නම් අර පිපාසයෙන් ආව මිනිස්සු පැම් පොඩක් දීලා පවස නිවාගත්ත වගේ අපට උන්වහන්සේ මේ උපමා ගෙනත් ගෙනත් පෙන්වලා දුන්නා අපේ సంతානයේ තියෙන වෛරය දුරු කරගත යුතුයි කියලා. ඔය වෛරයේ තරම් කෝපය ඇති වුණාම අපටයි පින්නතුනේකේ පාඩුව. අපේ ලේධාතු අපිරිසිදු වෙනවා. අපට බොහෝ අකුසල් සිද්ධ වෙනවා. ඔය වෛරී පුජ්‍යලයා මොකද කරන්නේ? මේ නොඑක් විදියට භයානක අපරාධ කරනවා. සමහර විට පංචානන්තරික මෞපියාකා මෞපියන් පවා මරන්නට පෙළඹෙන අය නමන තරම් භයානකද? නිසා අපට සැනසෙල්ලෙන් ඉන්න ඕන නම් සතුටෙන් ඉන්න ඕන නම් පහසුවෙන් ජීවත් වෙන්න කැමති නම් හැම කෙනෙක්ම වෛරය දුරු කරගන්න මහන්සි ගත යුතුයි මේ ධර්මයේ පිළිපැදීමටයි පින්නතුනේ බැරි දෙයක් නෙවෙයි මේ දේශනා කරලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ පින්නතුනේ සුසුකං වත ජීවාම වේරිණේසු අවේරිනෝ වේරිණේසු මනුස්සේසු විහෙරාම අවේරිනෝ උන්වහන්සේ දේශනා කළා අපි ඊතා සුවසේ වාසය කරන කොහොමද වේරණේසු අවේරණ මේ වෛරී මිනිස්යන් අතර වෛරී නොකර අපි මෛත්‍රියෙන් යුක්තව හරියේ සතුටෙන් පහසුවෙන් සුවසේ වාසය කරනවා කියලා මේ වෛරයේ හිතේ තියාගත්ත පුජ්‍යලයට හරියට නිින්ද යන්නේ ඒ පුජ්‍යලයට හරියට කටයුතු කරගන්න බෑ. ඊටාම නිතරම කෙලෙස් පහළ වෙනවා, ධර්ම කෙලෙස්ත් පහළ වෙනවා. එනිසා අපි මෛත්‍රිය දියුණු කරගත යුතුයි. මෛත්‍රිය වඩන්නට පුරුදු විය යුතුයි පින්නතුනේ. මෛත්‍රිය වැඩිමින් ලැබෙන ආනිසංශ 11ක් පිළිබඳව මේ අත්ව අහලා ඇති. සුවසේ නිින්ද යනවා පින්නතුනේ. සුවසේ ඇහැරෙනවා පිබිදෙනවා. ඒ වගේම නරක නපුරු හීන පේන්නේ නැහැ. ඒ වගේම මිනිස්සෙයින්ට ප්‍රිය වෙනවා. අමනුස්සෙයින්ට ප්‍රිය වෙනවා. දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. ඒ වගේම ගින්නෙන්, ජලයෙන්, වසවිස වලින් අනතුරු වෙන්නේ නැහැ පින්නතුනේ. ඒ වගේම භාවනාවට වාඩි වුණු කෙනෙකුට නම් ඉක්මනින් සිත සමාධිගත වෙනවා. එවැගේම මුහුණේ වර්ණයේ ප්‍රසාදයටපත් වෙනා පින්නතුනි මුක්කවන්නෝ විපසීදති උත්තරින් අපටි විඥාන්තෝ බ්‍රහ්ම ලෝකෝ ලෝකූපගෝ හෝතෝ ඒ භාවනාවෙන් ඥානයක් උපදවගෙන තිබුණා නම් මාර්ගඵලයකටපත් වෙනු ලැබුණා නම් බ්‍රහ්ම ලෝකගත වෙනවා කියලා වදාළ මරණයෙන් පස්සේ මේන් 10ක්ම මේ ලෝකෙට ලැබෙන ප්‍රයෝජන පින්නතුනි බොහොම සාන්ත මිනිසෙක් වෙන්නට සෝසියේ ජීවත් වෙන්න ඉතාම අවශ්‍ය ගුණයක් මේක. ඉතින් මේක නොඑක් විතෝය නොඑක් අය ඇවිල්ලා ඔය විදිහේ තරහ මරහ ඇති වෙනක අපි අවවාද කරන වෙලාවල් තියෙනවා. සමහරු පින්නතුනේ අවවාද පිළිගන්නේ නැහැ මොන තරම් දරුණුවට තරහ ඇති කරගෙනද. පින්නතුනේ අර පස්වෙනි උපමාවෙන් කියවන මේ සංසාර ගමන යන අය කියලා අපි හැමෝම මේ සතර ගමන යන අය දුකටපත් වෙච්ච අය. ඒක තේරුම් අරගෙන සියලුම සත්වයින් දෙක කරුණාව මෛත්‍රිය ඇති කරගත යුතුමයි. උන්වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් පෙන්වන මේ තරහකාරය පිළිබඳව බොහෝ දෙනා කරන්නේ හරියට කුල්ල වගේ. එයාගේ හොඳ ටික ඔක්කොම වහලා එළියට දාන්නේ කොළ කොලා පින්නතුනි බොල් ටික. කුල්ල වගේ. උන්වහන්සේ වදාළ එහෙමයි කියලා ඕපුනා තියසා බුසං තරහකාරයෙක් කියලා හිතුවනම් කවදාවත් යාගේ හොඳක් දකින්නේ නැහැ නරක ටිකයි පෙන්වන්නේ. නමුත් හොඳ තියනවා පින්නතුනි. එහෙම නෙවෙයි අපි පෙනේර වගේ වෙන්නට නරක ටික අපීතුරු කරගෙන හොඳ ටික එළියට දෙන්න තෝරන. මෙන්න මේ විදිහටයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනුශාසනා කොට වදාළේ ඒක නිසා සෑම පින්නතුන් මේ බණහන පින්නතුන් තේරුම් ගන්න මේක අපට මොනතරම් සහනයක්ද මේ ජීවිතයේ තුලදී මිතාම සතුටෙන් සැනසෙල්ලෙන් ජීවත් වෙන්න අවශ්‍ය නම් මේ අනුන් කෙරෙහි තියෙන තරහ මරා වෛර සම්පූර්ණයෙන්ම දුරු කරගන්න මහන්සි වෙනවා. හැබැයි ඉතින් සම්පූර්ණයෙන් පටිගය අපට මේ ආත්මෙ නැති කරන්න බෑ. ඒ වුණාට මේ අනාගාමී වුණාමයි සම්පූර්ණ නැති වෙන. නමුත් බණහන පින්නතුන් ධර්මයට අනුව පිළිපදිනකොට විශාල සහනයක් මේ ජීවිතය අත්වෙනවා ඒකාන්තයි. මේ ජීවිතයේදී ඕක පුරුදු කළොත් අනාගත සසරටත් පින්නතුණු හොඳ මෛත්‍රී සහගත පුජ්‍යලයක් වෙනවා ඒකාන්තයි. මේ ගුණධර්ම සසරටත් යනවා පින්නතුණි. සමහර අය නොඑක් දිනා කෙරෙහි තරහ ඇති කරගෙන මේ ජීවිතේ පුරාමත් තරහ ඇති කරගෙන දරුවන්ට ත්‍යාග කර දීලා ඒක කතා කරන්න එපා කියලා මම නැති වුණා. සසරටත් ඒ පුද්ගලයා වෛරය ගෙනියනවා මේ කාලියකින් මේ කතාව මෙයත් අහලා ඇති. සසරටත් වෛරය ගෙනියන මොනතරම් අඥානකමක්ද පින්නතුනේ. ඒක නිසා දැන් මේ සෑම දෙනාම බනහපු සෑම පින්නතුන්ම කල්පනාවට ගන්න මේ ධර්මය අපටයි දේශනා කළේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ මේ ධර්මය අපේ ජීවිතයට එකතු කරගනිමින් අපිත් මේ ධර්මයට අනුව පිළිපැදලා මෙලොව බොහෝම සනසිල්ලෙන් ජීවත් වෙමු පරලොවේ යහපත් කර ගන්නට සාංශාරික ජීවිතවලදී මෛත්‍රී සහගතව කටයුතු කරන්නට මේක පාරමිතාවක් වෙනවා කියලා හිතන්න. මෛත්‍රිය පාරමිතාවක් වෙනතුන් ශාන්තිය ඉවසීම පාරමිතාවක්. මේ ගුණ අපි පුරන්නට බණහල පැත්තකින් තියන්න නෙවෙයි මේ අද ඉඳලම අපේ අගුණ ටික ටික ටික ටික අඩු කර කර අඩු කර කර අපේ හිත හදාගෙන අපි ඉදිරියට සාර්ථක බෞද්ධයින් හැටියට ඊටාම යහපත් බෞද්ධ ජීවිත ගත කරන්න මහන්සි ගත යුතුමයි. ඒකයි මේ කෙලෙස් දුරු කරන මාර්ගයේ පින්නතුනේ. එකපාරටම නෙවෙයි. අපි මේ කෙලෙස් බව අඳුනාගෙන අපිට අහිත කරයි කියන බව තේරුම් අරගෙන අද ඉඳලම ක්‍රියාත්මක වෙන්න අපේ පින්නතුන් මේ ධර්මයට සවන් දීලා <clears throat> බොහොම ශ්‍රද්ධාවෙන් සවන් දුන්නා. මේ හැමදෙනාම ධර්මයේ හොඳට මතක තියාගෙන නැවත නැවත මෙනෙහි කර කර තමන්ගේ ජීවිතයේ තියෙන ওই අඩුපාඩු අනුන් කෙරෙහි තියෙන වෛරකම් තරහ ප්‍රෝධන දුරු කරගෙන මෛත්‍රිය වඩාගෙන ඊටාම සාන්ත ජීවිතයක් ගත කරන්න අදිෂ්ඨාන කරනවා නම් මෙලවත් මේ ඇත්තන්ට මේ ධර්මයෙන් ඒකාන්තයි සම්දික්ක වශයෙන් පිළිත ලැබෙනවා ඒ වගේම පරලොව යහපත් කර ගන්නට කවදා හෝ මේ සියලු කෙලෙස් නැසා පරම ශාන්ත ලෝතුරු අමා මහ නිවනින් සැනසීමටත් මේ හැම කුසලයක්ම හේතු වාසනා වෙනවා ඇති. ඉතින් දැන් මට ලැබිච්ච ආරාධනාව අනුව ධර්ම ශ්‍රවණය කරන පින්නතුන්ට කාරුණික ධර්ම දේශනා පැවැත්වා අපිත් පින් කරගත්ත මේ ඇත්තොත් බොහෝ හොඳ පිනක්. උදාාර පිනක්පත් කරගත්ත මේ කාර්ය මණ්ඩලයටත් මේ හැම දිනාටත් මහ පිනක්පත් වුණා. අපේ තුන් මේ හැම කුසලයක්ම අපි හැම දෙනාගෙන් මෙලෙව ජීවිත වාසනාවන්ත කරගන්න සනසිල්ල ගත කරන්න හේතු වේවා පරලෝ සාර්ථක කරගන්න හේතු වේවා එවැගේම කෙලවර මේ සියලු සසර දුක් ගෙවා අපේ මේ సంతානගත සියලුම කෙලෙස් දුරු කරගෙන පරම ශාන්ත ලෝතුරු නිවනින් සැනසීමට මේ හැම කුසලයක්ම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. අද ධර්මාර්ථ ශාස්ත්‍රව සඳහා ගෞරවනීය ආරාධනා ලබන්නේ අම්බලන්ගොඩ දෙල්දුව විවේකාරාම අධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති ත්‍රිපිටක වාගීශවරාචාර්ය පූජ්‍ය චිරින්දේ චන්දසුමන නායක ස්වාමීන් වහන්සේ සදහම්තුනි ධර්ම ශ්‍රවණයට ප්‍රථමයෙන් අපි පන්සිල් සමාදන් වීමට සාදුකාරයක් දී নমස්කාරය කියමු